නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මෙදිරි පාන්දර අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව අවබෝධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපිට පෑදිලිව තේරෙන එක කාරණාවක් තමයි මේ මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ දුක පිළිබඳව දුකක් මේ ලෝකේ පවතින්නේ නැත්නම් භාවනාවක අවශ්‍යතාවයක් අපට නැහැ. එනම් මේ මෛත්‍රී භාවනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සංසාර දුකෙන් එතර වීමට. එනම් මේ දුක පවතින බවත් දුකින් නිදහස් වීමේ අවශ්‍යතාවයේ තියෙන බවත් අපට පැහැදිලියි. එනම් මේ මෛත්‍රී භාවනාව තුළින් මේ දුක පිළිබඳ අවබෝධයත් මේ දුක මේ වේදනාව නිර්මාණය වෙන ක්‍රමවේදයක් පිළිබඳව තමයි අපේ විශේෂ අවධානම යොමු කරන්නේ මේ වේදනානුපස්සනාව කියලා කියන මේ ධර්මතාවය සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන සජ්ජායනා කරන මේ භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙන ක්‍රමවේදය තමයි මේ භාවනාව නැවත නැවත සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට මේක තේරෙනවා මේක විඩාවක් ඇයි මම නැවත නැවත මේක සජ්ජායනා කරන්නේ කියලා එයා තුළ කම්පනයක් දැනෙනවා. පීඩනයක් දැනෙනවා. දැන් මේක කරදරයක්. එතකොට තේරෙනවා මේ දුක කියලා කියන්නේ අකමැත්ත මත ඇතිවෙන එකක් කියලා. අකමැත්තක් තිබුණාම ඒ අකමැත්ත තුල අපි නිරත වුණාම ඒ කාර්ය අපට දුක. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපි පුරුදු කරලා නැවත නැවත පුරුදු කරලා සෑහෙන කාලයක් ඒක පුරුදු කරනකොට දන්නේම නැතුව ඒක තුළ අකමැත්තක් ඇති වෙලා ඒ අකමැත්තම දැන් වේදනාව බවට පත් වෙලා මේ වේදනාව පවතින ස්වභාවය කොහොමද කියලා බැලුවාම මේක ඡන්දයක් මත පවතිනවා. Tamange කායික ක්‍රියාවලිය ගත්තාම මේ ක්‍රියාවලිය තුලින් තමයි මේ වේදනාව අටගන්නේ. අපේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය, කන් දෙක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය, ඇස් දෙක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය වචනය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය කියන මේ ආයතනවල ක්‍රියාවලිය තමයි අපට වේදනාව තීරණය කරන්නේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා කල්පනා කරනවා මොකද්ද මේ ලෝකයේ පවතින සැබෑ වේදනාව කියලා හිතනකොට එයාට පෑදිලිව තේරෙන එක කාරණාවක් තමයි අපගේ ආයතන අයේ චර්යාව මේ නාම රූප ධර්මයන් එක්ක එකතු වෙලා ගනුදෙනු කරනකොට ඒ ඇලීම ගැටීම ඇති කරනකොට මේක තුලින් එක ස්වභාවයක් අට ගන්නවා ඒකට තමයි වේදනාව කියලා කියන්නේ ඇයි මම මෛත්‍රී භාවනාව කරන්නේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මම මොකද්ද මේ නිදුක්භාවය තුළින් පතන්නේ මේ වේදනාව අයින් කර ගැනීම තමයි මේ වේදනාව මේ බබයක් විතර උස තියෙන මේ කය තුළින් අයින් කරන එකට අපි නිදුක්භාවය කියලා කියනවා එහෙනම් මේ නිදුක්භාවය අපි පතනවා කියලා කියන්නේම වේදනාවක් පවතිනවා. කාට සාපේක්ෂවද? Tamanට සාපේක්ෂව. ඇයි තවත් කෙනෙක් තුල තියෙන වේදනාව Taman දන්නේ තවත් කෙනෙක් තුල මේ වගේ අමාරුකම් අපහසුකම් තියෙනවා කියලා Taman දන්නේ නැහැ. එහෙනම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ යම් කිසි කෙනෙක් පවතිනවා නම් වේදනාව පවතින්නේ සුවපත් නැති භාවය පවතින්නේ රෝගී භාවය පවතින්නේ Taman තුල බව මේ භාවනා යෝගියාට කාලයක් යනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් Tamanගේ ජීවිතය තුල මේ දුක එහෙම නැත්නම් මේ වේදනාව කොයි ආකාරයෙන්ද මේක පවතින්නේ කියලා බලනකොට Taman යම් කිසි මෛත්‍රී භාවනාවක් වැඩිීමේ අවශ්‍යතාවය ඇති උනේ ඇයි? Taman තුළ මේ द्वේෂය කියන වේදනාව පවතිනවා. ඒක අටගත්තාම Tamanගේ කායික චර්යාවල පවතිනා වූ දුක, කම්පණය, පීඩණය මේ द्वේෂය කරනකොටගෙන Tamanට ඇතිවෙනා වූ කරදර ගැටලු අන්න මේකෙන් මිදෙන්න තමයි මෛත්‍රිය කියන භාවනාවේ අවශ්‍යතාවය ඇති මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇස් දෙක පියාගෙන මේ වේදනාව අයින් කරන්න මේ වේදනාව කොහමද මම වේදනාවට අනුව බලන්නේ කියලා බැලුවාම එයා යම් කිසි කෙනෙක් සිහි කරගෙන අතුරේ කරන්න පුළුවන් එයාගේ විරුද්ධවාදියෙක් වෙන්න පුළුවන් අකමැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අකමැති පුද්ගලයා කියන්නේ වෛරකාරයෙක් නෙමෙයි. එයා සාමාන්‍ය කෙනෙක් එකක් අකමැතියි. විරුද්ධවාදියා කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. අර වෛරකාරයාට වඩා සාමාන්‍ය මට්ටමින් ඉන්න කෙනෙක්. මේ වෛරකාරයා කියලා කියන්නේ අපි නිතරම පරිගන්න පෙරම් පුරන කෙනෙක්. එහෙනම් මේ වගේ පුද්ගල තුන්දෙනෙක් නව නවත්තලා අපි ඉස්සෙල්ලාම පළවෙනි පුද්ගලයාට පොඩි පොඩි අමනාපකම් තියෙන පුද්ගලයාට අපි මෛත්‍රිය වඩනවා. මේ මෛත්‍රී භාවනාව එයා පිළිබඳව ගොඩාක් සාර්ථක භාවනාවක් බවට පත් වෙනවා. දෙවෙනි පුද්ගලයාට මෛත්‍රී කරනකොට එයා යම් යම් වේදනා හිංසා අපට කරලා තියෙන නිසා මෛත්‍රී භාවනාව වැඩෙනවා. හැබැයි 150ක් විතර. අපේ වෛරකාරයා එහෙම නැත්නම් අපට ගොඩාක් කරදර හිංසා කරපු අපි පරිගණ්ඩ උත්සාහ කරමින් සිටින කෙනාට මෛත්‍රී කරනකොට මේක වැඩෙන්නෙම නැහැ. මොකද්ද මේකට තියෙන හේතුව කියලා බලනකොට ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂව වේදනාව පවතින්නේ අපේ සිත තුළ. ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව වෛරය පවතින්නේ අපේ සිත තුළ. ඒ නිසා ඒ පුද්ගලයා කෙරෙහි මතක් කරනකොට මේ වේදනාව ඇවිස්සෙනවා. හරියට වේදනාවක් දැනෙනවා සිතේ පුදුම විදියට ඒක දරා ගන්න බෑ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස වෙනස් වෙලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සති වේදනානු වේදනානුපස්සති මේ වේදනාව වේදනාවට අනුව බලන්න එහෙනම් මේ වේදනාව පවතින ක්‍රමවේදය දැන් අපි දැනගත්තා. දැන් මේක නිරෝධ කරන්න ඕනේ. අපි දන්නවා මේ චතුරාර්ය සත්‍ය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුක දුක ඇතිවීමට හේතුව නිරෝධ කරන ක්‍රමවේදේ ආ නිරෝධ වීම ඇත්තටම භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් මේක දේශනා කළසේක්ද කියලා බලනකොට ඒ මෙතක් දේශනා කළා නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ දේශනා කළේ නැහැ කියන තීරණයට ආවේ කියලා කිව්වොත් අපේ ප්‍රඥාව මදිකම නිසා දේශනා කරන උදාහරණයේ දේශනා බවට පත් කළා. දැන් අපි කියනවා එකමත් එක රජකමක් ගල්පු රජවරයෙක් හිටියා. ඒ රජුරෝ ගොඩාක් ධාර්මිකයි. ගොඩාක් ගුණයාපත්. ඒ නිසා දේශේ සක්‍රීක වුණා. සියලු සත්වය සුවපත් වුණා. ඒ රජුරෝ Taman නිසාද මේක උනේ කියන සැකයට එයා අසත්පුරුෂයෙක් වුණා. පසුව දේශය ගොඩාක් නියඟ වලට අවු වෙලා ಗುಣධර්ම වලින් අපිහිරිලා ගින් විනාශයටපත් වුණා. මේම අපේ ජීවිතයේ හොඳ වෙනකොට අපට ලැබෙන දේවල් හොඳ වෙනවා. අපේ චරිතය නරක වෙනකොට අපට හම්බෙන කර්ම නරක වෙනවා. ඒ කියන්නේ අපි යහපත් දේවල් කරනකොට සුඛයි. අපි අයාපත් දේවල් කරනකොට වේදනයි දුකයි එහෙනම් මේ වේදනාව ඇති කරගන්නේ අපේ චර්යාව එම නැත්නම් සලායතන වලින් නිර්මාණය කරන ගනුදෙනුව කියලා කිව්වම මේ ගනුදෙනුව අවබෝධ කරගන්නේ කවුද දන්නේ රජුරෝ කොයි ප්‍රදේශෙද දන්නේ කියේ දැන් ජීවතුන් අතර ඉන්නවද දන්නේ කියලා දැන් රජුරෝ හොයන්න පටන් ගන්නවා මේ උදාහරණයක් මේ කිව්වේ මේ ගනුදෙනුව මේ කායික චර්යාව තමයි අපේ දුක සැප තීරණය කරන්නේ. අපට නිර්මාණය වෙන කර්මය හොඳද නරකද කියන එක තීරණය වෙන්නේ මේ සිත කය වචනය කියන මේ තුන්දොරේ ක්‍රියාකාරීත්වය. මේක තමයි මේකේ ප්‍රධානම කාරණාව මේක වටා ගන්න. රාජ්‍යරෝ કોઈ ප්‍රදේශයක් දන්නේ ඒගොල්ලන්ගේ ගම කොහෙද දන්නේ දැන් මේ પરම්පරාවේ ඉන්නේ කවුද දන්නේ නැහැ කියලා දැන් එහෙම එකක් හොයාගෙන යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයට එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ වර්තමානයේ. දුක දුක ඇතිවීමට හේතුව නිදාස් කරන ක්‍රමවේදයේ ආනිදාස් වීම. දැන් මේක උදාහරණයක්. මේ උදාහරණය තුලින් ඇතිවෙනා වූ ධර්මයේ දැක්කෙන උදාහරණයේ තේරුම් අරගෙන ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා පිළිඅරගෙන ඒ උදාහරණය තමයි හොයන්නේ මොනවද තියෙන දුක දුකක් නෑ එහෙනම් චතුරාර්ය සත්‍යයක් අවබෝධ වෙන්නේ බලන්න කොච්චර අනුවන ප්‍රකාශනයක්ද කියලා මොකද්ද ඔයාලට තියෙන දුක මොකවත් නෑ ආ එහෙමද එහෙනම් ඉතලා දුක ඇති කරන්න ඕනේ ඇයි චතුරාර්ය කියලා තියෙන ඒමනේ දුක තිබුණොත් තමයි දුකෙන් නිදහස් වෙනව. දුකක් නැත්තම් මේ මනුස්සයාට දුකක් වෙන්න එපාය. දුක කියන දේ මොකද්ද කියලා වටහා ගන්න ඒ මනුස්සයා දුකට අදාළ කරුණු කරගන්න එපාය. ප්‍රශ්න ඇති කරගන්න ඕනේ, ගැටලු ඇති කරගන්න ඕනේ, මිනිසුත් එක්ක වෛර බැඳ ගන්න ඕනේ. මේ විදිහට নানা ප්‍රකාර විදිහට මේ සංසාරට පැටලුනාම ඇවිල්ලා කියනවා එදා නෑ දැන් අද ගොඩාක් දුක් පිනවා. එතකොට කියන ආයෙනම් දැන් චතුරාර්ය අවබෝධ කරගන්න පුළුවන්. දුකට හේතු ටික හොයමු. දැන් බලන්න ප්‍රශ්න ගැටලු ඇති කරලා ඒ ප්‍රශ්න ගැටලු තුලින් දුකක් නිර්මාණය කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය හොයනක ඇත්තටම ආර්ය පුද්ගලයෝ ගමන් කරන මාර්ගයේ තියෙන සත්‍ය හතරක් වෙන්නේ කොහමද? මේකේ සම්පූර්ණ තියෙන්නේ අනුවණකමක් නේ. එහෙනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ්‍ය පාරමී ධර්ම පුරලා මේ ලෝක සත්‍යයට දේශනා කරපු සැබෑ චතුරාර්ය සත්‍යය කි මොකද්ද කියලා බලනකොට චතු ආර්ය කියලා කිව්වම මිසක් මේකේ දුක්ඛ කියලා වචනයක් තියෙනවද කොහේ හරි අපිනේ මේක පටලවා ගත්තේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ නාම රූප හැම එකක්ම ආයතන අයට ගෝචර වෙන සෑම ධර්මයක් තුලම ආර්ය සත්‍ය අතරක් පවතිනවා ඒකයි මේ කියන්නේ ඒකට උදාහරණයක් උන්වහන්සේ ගත්ත දැන් බලන්න මානෙනි උදාහරණයක් වශයෙන් දැන් දුක ගමුකෝ මේක සංඥාවක් නේ මේ දුක ඇති වුණාම මේකේ තියෙන ආර්ය සත්‍ය තමයි මේක ඇති වෙන්නේ හේතුව දැනගන්න ඕනේ නිරෝධ කරන නිරෝධගාමිනී පටිපදාව තේරුම් ගන්න ඕනේ පස්සේ ඒක නිරෝධ කරන්න ඕනේ දැන් අපට යම්කිසි ගැටලුවක් ආවොත් දැන් මේ ගැටලුව කොහොමද මේ චතුරාර්ය සත්‍යයෙන් බලන්නේ කියලා බැලුවාම කෙනෙක් ඇවිල්ලා කියන මට රිදෙනවා. ආ රිදෙන එකට හේතු හොයාගන්න. කකුල වැදුනා. ආ ඒක නිරෝධ කරන්න සිද්ධාලේප ටිකක් ගන්න. දැන් කොහොමද තත්ත්වය? දැන් හොඳයි. දැන් බලන්න මේක චතුරාර්ය සත්‍ය නෙමෙයිද? දැන් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අනේ අපේ හාමුදුරනේ මට ඉන්න බෑ පිපාසයි. ආ පිපාසය හේතුවක් තියෙනවා. හරි හේතුවට මේ මොකද්ද කාරණාව කියලා හොයලා බලනකොට මේ වතුර තිබයි. හරි ඒක නිරෝධ කරන්න වතුර ටිකක් දුන්නා. දැන් කොහමද මුළු හැඟම සනීපයි පිපාසය නිවුණා. බලන්න කෙනෙක් ඇවිල්ලා කියන බඩ කකියනවා රිදෙනවා ඉන්න බෑ. ආ මොකද්ද දන්නේ හේතුව බඩගිනි. ආ කැම ටිකක් ගන්න. කැම ටිකක් දුන්නා. දැන් කොහමද තත්ත්වය? අනේ අපේ හඳුනේ බඩගිනි අතුරුදාම් වුණා. දැන් මේ ලෝකයේ තියෙන සෑම සංඥාවක් තුළම නාම රූපයක් තුළින්ම මේ චතුරාර්ය පවතිනවා. ඒ කියන්නේ අපි මේ අසතන දිවනාසය සමසිත අදන්න මේ ලෝකයේ තියෙන නාම රූප භෞතික වස්තු පාවිච්චි කරනකොට ඒ ලෝකෝත්තර ආර්ය ජීවිතයට අනුව ප්‍රඥා ඇසෙන් බලනකොට මෙතන ප්‍රශ්න අතරක් තියෙනවා. ඇයි මේ චතු ආර්ය කියලා කිව්වේ? පංචාර්ය සත්‍ය කියලා කියන්න පුළුවන්. සටාර්ය සත්‍ය කියලා කියන්න පුළුවන්. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ චතු කිනකින් නැවතුවේ මේ ඇයිද ඇදිලා තින්නේ සතරමා භූතයගෙන්. චතුර්මා භූතයගෙන් ඇතිච්ච නිසා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච සෑම ධාතුවක් තුළම ගැටලු හතරක් තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලාම කාරණාව තියෙනවා, භෞතිකයේ තියෙනවා, පටවිය තියෙනවා. ඒ පටවිය නිර්මාණය උනේ කොහමද? පටවිය නිර්මාණය උනේ ආපෝ මිදිලා. වතුර මිදෙනකොටනේ දූවිලි ඇදෙන්නේ මණ්ඩිය කියලා එකක් කියනවා, මඩ කියලා කියක් එකක් කියනවා, රොම් මඩ කියලා කියනවා. එහෙනම් මේ වතුර වල තියෙන තනි ඉලෙක්ට්‍රෝන අණුව තව තවත් අණු එක එකතු වෙනකොට මේක දෙක වෙලා තුන වෙලා හතර වෙලා පහ වෙලා අය වුණාම කාබන් වෙනවා. එහෙනම් මේ විදිහට මේ අණු දෙක තුන වෙනකොට මේ වතුරේ ඉන්න බෑ බරයි. අපි දන්නවා යම්කිසි මේ පොලිතින් කෑල්ලකට ගල් කෑල්ලක් ගැට ගාලා උඩට දැම්මාම ඒක උඩින් කින්න පල්ලයට බරයි. පාත් වෙනවා. ඒ වගේ මේ වතුර වල තියෙන තනි අණුවට තව අණු එකතු වෙනකොට ඉලියම් ලිතියම් බෝරෝන් කියලා එක එක නම් වලින් එක ප්‍රකාශ කරනවා. හැබැයි මේ අණු එකතු වෙනකොට මේ ඔක්කොම වතුරෙන් ඉමීසිනේ බෑලගෙන් පල්ලේ ආරඳනවා. මේ විදිහට අණු වලට අණු එකතු වෙලා වර වැඩි වෙලා ඉබින්සර එක පාවිගෙන ගිහින් පල්ලෙහා රැඳිලා රැඳිලා අන්න මිදෙනවා. ඒකට තමයි පස් කියලා කියන්නේ. එහෙනම් භෞතිකය පස්ස පස් කියන ඒ පඨවි ධාතුවක් තියෙනවා නම් ඒකට හේතුව මොකද්ද? වතුර තිබීම. වතුර තිබීම. එහෙනම් මේ හේතුව හොයාගත්තට පස්සේ නිරෝධ කරන ක්‍රමය මොකද්ද කියලා බැලුවාම රත් කරලා වාෂ්ප කිරීම. වතුර වාෂ්ප කෙරුවොත් ඔක්කොම ටික ගියා. එතකොට මේ වතුර රත් කරලා වාෂ්ප කරනකොට වතුර කැඩි කැඩි යනවා වාෂ්ප වෙලා දැන් මිදෙන්න වතුර තියනද මොකවත් නැහැ. පොඩ පොඩ මේක අඩු වෙනවනේ. දැන් මොකද උලා නිරෝධ වුණා. ඒ කියන්නේ වායෝ වලින් තේජෝ බවටපත් වුණා. අපි මේක රත් කරලා වායෝ කළා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගියා. ඒ කියන්නේ ඊට පස්සේ ඇතිවෙච්ච ධර්මතාවය මොකවත් නැහැ. ඉස්සුණා. වාජනේ ඉස්. එහෙනම් මේක කොහමද අපේ ජීවිතය තුළ අපි කරන්නේ කියලා බැලුවාම අපට ප්‍රශ්න ගැටලු තියෙන 80 වලා මගේ විරුද්ධවාදියා අසුවලා මගේ අවන්තය අවංකය කියන එකත් අපිට දැන් ප්‍රශ්න ඒක තුල චතුරාර්යයක් තියෙනවා ආර්ය සත්‍ය මොකද්ද මෙයා මට ිතවත් ප්‍රශ්නයක් තියෙනවා මේකට හේතුව මොකද්ද එයාට මං ආදරේ එයාත් මට ආදරේ අපි දෙන්න එකට තමයි ඒ කාලේ දරපලන්න ගියේ පලා කඩන්න ගියේ ගොඩාක් කාලයක් එකට හිටියා ඒ හේතුව නිසා තමයි මේක ඇදලා තියෙන ිතවත් කියන එක එහෙනම් අවංකයේ හිටියාම ිතවතේ හිටියාම ඒකට හේතුව දැක ජීවිත කාලේ සෑහන කාලයක් යත්තක ජීවත් වෙච්ච නිසා මේක ඇති වෙලා තියෙන්නේ. හේතුව නිරෝධ කරන ක්‍රමවේදය මොකද්ද? වෙනත් එකක් ජීවිත කාලේ වැඩිපුර ආශ්‍රය කෙරුවාම එයා නැති වෙනවා. එයා තොරදාම් වෙනවා. දැන් අපේ පුංචි කාලේ යාළුවෝ නැහැ. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ නැහැ. බණ භාවනා කරන කාලේ යාළුවෝ නැහැ. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා අලුත් අලුත් ස්වාමීන් වහන්සේලා අපට එකතු වෙනකොට උන්වහන්සේලාගේ ಗುಣධර්ම ගොඩාක් ලස්සන වෙනකොට අපි උන්වහන්සේලා ලං වෙනකොට අර පරණ අඩුපාඩුත් එක්ක තියෙන කට්ටිය අත්හැරෙනවා. අඩුපාඩුත් එක්ක ඉන්න කෙනා අත් නොඇරිය අපෙත් එක්ක ඉන්න ඕන නම් අර ಗುಣධර්ම වලින් තියෙන කට්ටිය අයින් කෙරුවාම කතා කරන්න කෙනෙක් නැහැ. උදව් අපදාවක් ලබන්න කෙනෙක් නැහැ. තනිකමට කෙනෙක් නැහැ. දැන් අරයත් එක්කම ඉන්න වෙනවා. ඉන්නවා ගනුදෙනු කරනවා වෙන කරන්න වෙන පිළියමක් නැති නිසා දැන් නැවතර යථාර්ථයෙන් ආයිමතු වෙනවා මේක තමයි මේ ලෝකේ හැමෝම නැවත නැවත දුකටපත් වෙන්න හේතුව. ඇයි මේක දුකයි කියලා දැනගත්තාම අපට මේ දුකට පිළියමක් නැහැ. නැවත අවසේ ගෙදර යන්න ඕනේ. ඒ කට්ටියත් එක්ක කතා බහ කරන්න ඕනේ. ඒ කට්ටියත් එක්ක කන්න බොන්න ඕනේ. ඒ කට්ටියත් එක්ක ඒ ගෙදර නිදා ගන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? නැවත නැවත ඕද ඕද මඩේ දානවා වාගේ මේ ගී කට්ටිය නැවත නැවත සසරේ යනවා. එහෙනම් අපට පැහැදිලිව තේරෙන එකක් තමයි මේ ලෝකයේ සෑම තැනම මේ වේදනාව කියන එක වේදනානුපස්සනාව තියෙනවා. මේ බඹයක් විතර උස තින මේ කයේ එක එක පුද්ගලය පිළිබඳව නාම රූප පිළිබඳව පවතින මේ වේදනාව අයින් කරන ක්‍රමවේදය තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් කරන්නේ. එහෙනම් අපේ පුද්ගලය තුන් දෙනෙක් මැනේ කරගෙන ඒ පුද්ගලය තුන් දෙනාට අනුව ගොඩාක් දේවල් අපි කල්පනා කළා. ඇයි මෙයාට මෛත්‍රී වැඩිපුර වෙන්නේ? ඇයි මෙයාට මධ්‍යස්ථ වෙන්නේ? ඇයි මෙයාව දකිනකොට මෛත්‍රිය වෙන්නේ නැහැ තියෙන එකත් අතුරුදන් වෙනවා. මොකද්ද මේකට තියෙන හේතුව? අපි දන්නවා මේ වේදනාව එළියේ තියෙන එකක් නෙමෙයි. මේක ඉතේ තියෙන මානසික ප්‍රශ්නයක්. එහෙනම් අපේ බඹයක් විතර ඔස තියෙන මං කයේ වේදනාව තැම්පත් කරලා තියාගෙන අපි මේක විඳවනවා. මේක තේරුම් ගන්නවා මේ ආත්මේ භාවනා යෝගී ආර්ය ශ්‍රාවකයා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ මම පතන්නේ ප්‍රශ්නේ අනුන්ට තියෙන එකක් නෙමෙයි මට තියෙන එකක් හේතුව මන් තුළ තියෙන ප්‍රශ්නෙට විසඳුමට තමයි මම මෛත්‍රී වඩන්නේ අනුන්ගේ ප්‍රශ්නෙට නෙමෙයි ඒ අයට ඒ අය වඩන්න එපාය එහෙනම් මන් තුළ මේ කැළඹිල්ල තියෙනවා අකරුණාවන්තකම තියෙනවා දයා විරහිත භාවය තියෙනවා. කිසිම කෙනෙකුට අනුකම්පාවක් නැහැ. අන්න තමන්ට මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය ඇති වෙනවා. මේ තාපසයා කල්පනා කරනවා මේක ඉවර කරන්නේ කොහමද මේ වේදනාව ඉවර කරන්නේ කොහමද කියලා බලනකොට එයාට තේරෙන වේදනාව වේදනාවට අනුව බැලුවම තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ මොකද්ද ප්‍රශ්නය ඒ ප්‍රශ්නයට අනුව දකින්න නැතුව වෙන විදියට දකිනවා. අපි කියමු පිපාසයක් තියෙනවා. ඒතර පිපාසයේ ප්‍රශ්නේ පිපාසයට අනුව බලන්නේ නැතුව බඩගින්නේ ප්‍රශ්නයට අනුව බලනවා. එතකොට කට්ටි ඇවිල්ලා කියනවා මේ මොකද්ද ප්‍රශ්නේ පිපාසය එනම් බත් ටිකක් කන්න. කෙසෙල් ගෙඩියක් කන්න. දැන් ඒක කෑවයි කියලා ප්‍රශ්නේ විසඳෙනවා නම් විසඳෙන්නේ නැහැ. හැබැයි බඩට වතුර දැම්මොත් විසඳෙනවා කියන ප්‍රශ්නය කෑම දැම්මාම එකක් විසඳෙනවා බඩ පිරෙනවා. හැබැයි තිභාව කියන එක යන්නේ තව තවත් තිබා වෙනවා. ඇයි අරව ජීර්ණය කරන්න? ඒක බයිස්රාවිය ඕදලා අයින් කරන්න. ඒවට වතුර ඕනේ නේ. එහෙනම් මේ වේදනාව වේදනාවට අනුවම බලන එක තමයි මේකේ තියෙන විසඳුම කියලා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයට සිත සමවද්දලා මේක වේදනානුපස්සනාව වශයෙන් වෙනස් කරගන්නවා මේ තාපස ආර්ය උත්තමයා කොහොමද මේක වඩන්නේ අරය තුන් දෙනා නැවත ගෙනල්ලා ඉටවනවා දැන් පුළුවන් නම් බේරිලා යන්න කියලා මෙයා වීරයෙන් අර තුන් දෙනා දිහා තනි තනියෙන් බලනවා මේ පළවෙනි පුද්ගලයා දිහා බලලා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවායි කියලා කියනකොට ඇතිවෙනා වූ මානසිකත්වය තුළ සීය පවත්නවා. හරි. මේක තමයි ධාරිතාව. මේ මට්ටමට තමයි මේක උනේ. සන්තෝසයි. ඊළඟ කෙනාට ගිහිල්ලා සුවපත් වේවා නිදුක් වේවා කියනකොට යාට තේරෙන අරකේ තියෙන සීමාව මේකේ නෑ. ධාරිතාව නෑ. ඩග්ගලයා දැන් මේ පුද්ගලයා අමතක කරලා අර පුද්ගලයාගේ මතකේ ගන්න ඔළුවට ගත්ත ගමන් ධාරිතාව වැඩි වෙනවා. දැන් ඒ අනුසාරයෙන් මෙයා එයා වෙනවා. මෙයයි එයයි දෙකම එකයි කියන මානසිකත්වයේ අදාගෙන සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියනකොට අර ධාරිතාවෙන්ම මේක වෙනවා. එතකොට එයාට තේරුම් යනවා මේ මෛත්‍රී භාවනාව අපි එක එක නාම රූප වලට කරන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අඩු වැඩි ඇති වෙන්නේ. මෛත්‍රී භාවනාව මේ නවතින්නේ. බාධක ඇති වෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න මේ පුද්ගලයාගේ රූපමනේ කරන්න ගියාම සත්‍යයන්ගේ රූපමනේ කරන්න ගියාම දිසාවල් මනේ කරන්න ගියාම ඇයි ඒ ඒ දිසාවල අසත්පුරුෂයෝ ඉන්නවනම් යුද්ධයක් පවතිනවා නම් ගොඩාක් මිනිසුන්ට හිංසා වේදනා කරන ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශයට මෛත්‍රී කරනකොට ඒවා මතක් වෙනවනේ. එහෙනම් මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය මතක් වෙන්නේ නැතුව ඒ ප්‍රදේශයේ දෝෂය මතක් වෙනවා නම් ඒක මෛත්‍රී භාවනාවක් වෙන්නේ ඒක විවේචන භාවනාවක්. නින්දා භාවනාවක්. එහෙනම් මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියාට ස්පර්ශ වෙනවා කිසිම පුද්ගලයේ ස්වභාවයක් නැතුව අයින් කරලා විඥාන මට්ටමින් සතරමා භූත මට්ටමින් මේක ගත්තොත් ප්‍රශ්න නිරෝධ වෙනවා. ඒ භාවනා යෝගියා මේ ඔක්කොම ප්‍රශ්න ටික අයින් කරලා එයා ගන්නවා කෙලින්ම මේ ලෝකෙන සියලු සත්වයෝ කියලා. දැන් වඩනකොට අර පළවෙනි පුද්ගලයාට වැඩිච්ච ධාර්තාවට වඩා එකක් වැඩෙනවා. එතකොට තමයි තේරුම් ගන්නේ පළවෙනි එක්කලාට හොඳට වැඩුණා කියලා මම හිතානේ කියට එයාට සාපේක්ෂවයි වැඩිලා තින්නේ හොඳට වැඩිලා නැහැ. එතනත් අඩුවක් තිබිලා තියෙනවා. හැබැයි අර දෙකට වඩා හොඳ නිසා මේක වඩා හොඳයි කියලා තීරණයට මං ආවා. එතනත් මං මුලා වුණා. දැන් මේ ලෝකේ ඉන්න පුරා කුඹියාගේ ඉඳලා සෑම සත්වෙක් ධ්‍යාන මෙනේ කරලා සියලු සත්වයෝ කියලා කියනකොට අරි සන්තෝෂයක් දැනෙනවා. දැන් නම් භාවනාව නිකන් තරංගයේ එළියට විදි වී දෙනවා, විසිරෙනවා, හොද්දට දැනෙනවා කියනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයක් මේ වේදනානුපස්සනාවට අනුව සෑම තැනම තියෙන එකක්. සෑම අවස්ථාවකම පවතින එකක්. දැන් බලන්න දෙන්නේ වාඩි වෙලා ඉන්නවා එයා කියනවා මේ මට නැකිట్లా යන්න ඕනේ. කොහාටද යන්නේ? නෑ මට යන්න ඕනේ. මොකද්ද යන්න හේතුව? මට ටිකක් ඉන්නකොට අපාසුයි. මේ අපාසුව කියන හේතුව නිසා යන්න ඕනේ කියන එක ඇති වුණා. හේතුව අපාසුව. දැන් ඒකට තියෙන උත්තරේ තමයි පාසුව ඇති කරනවා. අනේ දැන් බිම වාඩි වෙලා ඉන්න නිසානේ නැකිట్లా පුටුවේ වාඩි වෙන්න. මේ පොට්ටේ පිටට තියාගන්න. දැන් යන්න ඕනේද? අනේ දැන් යන්න ඕනේ ඇයි? මේක හොඳයි මේක හොඳයි යන්න ඕනේ. එහෙනම් මේක චතුරාර්ය සත්‍ය ධර්මයක්. නැගිටලා යන්න ඕනේ කියලා මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක්. එහෙනම් මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැති තැනක් තියනවාද කියලා හොයනකොට මේක චතුරාර්ය සත්‍ය ධර්මය තියෙන තැන හොයන්න පුළුවන් නැති තැන හොයන්න බෑ හේතුව නැහැ කියන තැනක් චතුරාර්යයක් තියෙනවා. මට ප්‍රශ්න මොකවත් නැහැ කියනකොට අපි කියනවා ප්‍රශ්න මොකවත් නැත්තම් ඒක කියන්නේ ඇයි ඒක ප්‍රශ්නයක් වුණ නිසා නේද? මට ප්‍රශ්න මොකවත් නැහැ කියන පීඩනය Taman තුල පවතිනවා නේද? ප්‍රශ්න මොකවත් නැහැ කියන එක තුලින් Taman විඩාවටපත් වෙනවා නේද? එහෙනම් ප්‍රශ්න නැහැ කියන මානසිකත්වයම දැන් ප්‍රශ්නයක් කරගෙන නේද කිව්වම යකින සෑහන ප්‍රශ්න තිබිලා නේ. දැන් මේවා ප්‍රශ්න නැතුවට ගත්ත ප්‍රශ්නනේ. ඒකට හේතුව මොකද්ද කියලා බලනකොට එතන චතුරාර්ය තමයි මට ප්‍රශ්න නැහැ කියලා හිතනවා. ඒ හේතුව නිසා ඒක ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නයක් නැත්තම් තමන්ගේ පාඩුව වැඩක් බලන්නේ ඉන්න එපාය. එහෙම කරන්නේ මට ප්‍රශ්න නැහැ. මම ප්‍රශ්න නැති මිනිසියෙක් කියලා නිතර නිතර මෙනෙහි කළා දැන් ඒක ප්‍රශ්නයක් වෙලා ඒක මානසික ලෙඩක් වෙලා දැන් එයා රෝල් එකෙත් ඉන්න ඕනේ බේතුත් බොන්න ඕනේ එහෙනම් එයාට ප්‍රශ්න නැහැ කියන එක ප්‍රශ්නයක් කරගත්තා දැන් ප්‍රශ්නයක් කරගත්තා මොනවද ප්‍රශ්න නැහැ කියන හේතුව නිසා දැන් චතුරාර්ය සත්‍ය දෙකක් ඉවරයි නිරෝධ කරන එක මොකද්ද ප්‍රශ්නයක් නැහැ කියන මානසිකත්වයෙන් නිදාස් වෙන එක නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රශ්නයක් නැහැ කියන මානසිකත්වයෙන් අයින් වුණාම එයා නිදහස් වෙනවා. එයා ඈතර වෙනවා. එහෙනම් මේ ලෝකේ ප්‍රශ්නයක් තිබුණොත් චත්‍ය තත්‍ය චතුරාර්ය තියෙනවා. ප්‍රශ්නයක් නැහැ කිව්වම එතන චතුරාර්ය තියෙනවා. එහෙනම් මේ සෑම නාමයක් රූපයක් තුළම චතුරාර්ය සත්‍ය පවතිනවා. ගිලන්පස පූජා කරනවා උපාසක පින්වතුන් ඇවිල්ලා අවස කාලයේ පූජා කරන මේ ගිලාප්පස ටික ලැබෙන්න කලින් අපිට හිතෙනවා මොනවද දන්නේ ගෙනල්ලා තියෙන්නේ දැන් බලන්න චතුරාර්ය සත්‍ය එතන කියනවා මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා අපි හිතනකොටම අපට දුකක් ඇති වුණා වේදනාවක් අටගත්තා දැන් මේක බලනකම් ඉවසILLක් නැහැ මොකද්ද බලාපොරොත්තුවක් තියෙනවා මේ මේ දේවල් තිබුණොත් හොඳයි ඒකද දන්නේ කියන නිසා තමයි මේ සෙවීමේ උවමනාව ඇති උනේ එහෙනම් අපේ ජීවිතේ අපි ගොඩාක් බලාපොරොත්තුත් එක්ක ඉන්නවා. අතට අම්බෙච්ච ගමන් හොඳට ඇස්සරලා ළඟට අරගෙන ඉඹලෑම බලලා මේ මොනවද තම්බලා තියෙන්නේ රණවරාද රමුසුද පොත්ත මල්ලිද වෙනවල් කැටෙද මේ හැම එකක් තුලින්ම ඔයලා බලලා ඒ රමුසු මේක හොඳයි මේක තමයි බලාපොරොත්තු වෙන්නේ සන්තෝසයි දැන් එයා ඇලුනා එයා අතුලේ ලෝභය අටගත්තා එහෙනම් මොනවද දන්නේ ලැබුණේ කියන කිනක වේදනාවක් දුකක් බවටපත් වුණා. ඒකට හේතුව තමයි Taman තුළ යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඒකට අදාළද මේ ඇවිල්ලා තියෙන ගිලම්පස කියන එක පිළිබඳව තමයි ඒ වේදනාව අටගත්තේ. නිරෝධ කරන ක්‍රමවේදය තමයි මොනවා අම්බුණත් ගිලම්පසනේ මම එක වළඳනවා. මොනවා හම්බුණත් කමන්නේ හැම එකේම ಗುಣ තියෙනවනේ ಗುಣ නැති මොකවත් නැහැ මේ ලෝකේ. එහෙනම් අම්බෙච්ච ටික සන්තෝෂයෙන් ගන්නවා කියන එක තමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව. අම්බුනාම ආ මේක දම්බෙලා තියෙන ප්‍රශ්නයක් නෑ. හැම එකක්ම හොඳයි. හැම එකක්ම හැම එකක්ම වෙන්නේ යාපතට කියන ඒ මානසිකත්වය අදාගෙන සන්තෝෂයෙන් වළඳනවා. එයා නිවුණා. එහෙනම් ඇරෙන ඇරෙන තන තියන්නේ මොනවද? දකින දකින තන තියන්නේ මොනවද? ඇහෙන සෑම ශබ්දයක් තුළම තියෙන්නේ මොනවද? චතුරාර්ය සත්‍යය. වනේ වාඩි වෙලා ඉන්න මේ තාපසයාට හරි සන්තෝසයි. මේ හැම තැනම වේදනාවත් වේදනාවට හේතුවත් ඒක නැති කරන ක්‍රමවේදයක් පැවතිලා තිනවා නිදාස් වීමකුත් තියෙනවා මේක වටහා ගන්න නැතුව තමයි මං ඇවිදලා තියෙන්නේ කුරුල්ලෙක් කෑ ගන්නවා එයා කල්පනා කරනවා මොකද්ද මේක තුල තියෙන චතුරාර්ය සත්‍ය? මේ කුරුල්ලාගේ අඳ මට ප්‍රශ්නයක් නැහැ. මේ කුරුල්ලාගේ ශබ්දය මට කරදරයක් ඉරියරයක් නැහැ. මෙච්චර දවසක් මම භාවනා කළා මේ කුරුල්ලාගේ ශබ්ද ප්‍රශ්නයක් උන්නේ හැබැයි මේක තුල චතුරාර්ය තියෙනවා නම් මොකද්ද චතුරාර්ය කියලා බලනකොට එයාට එක පාඩ සිනා යනවා. එයා කල්පනා කරනවා මොනතරම් ලස්සනද මේ ලෝකය කියලා. මොකද්ද එයා සිනා පෑවේ අන්න මේ කුරුල්ලාගේ කටහඬ තුල තියෙන චතුරාර්ය සත්‍ය මොකද්ද කියන එක බලන්න යා වේසුණා නේද? කලබල වුණා නේද? කර්මකාරණත් එක පොරබැද්ද නේද? අන්න දුක අටගත්තා. දුකට හේතුව තමයි අර කුරුල්ලා ගැන හොයන්න ගියේ එක. අන්න බලන්න. එයා දන්නේ නැහැ එයා තුළින් නිර්මාණය වෙන බව චතුරාර්ය සත්‍ය. එන කොයිදෝ ඉන්න කුරුල්ලා කෑගාන තාක්කල් තමන්ගේ වැඩේ කරගෙන හිටියා මොකවත් ප්‍රශ්න නැහැ දුකක් දැනුන්නේ ඒ කුරුල්ලාගේ ශබ්දය තුලින් මොනවත් දන්නේ චතුරාර්ය සත්‍ය ඇති වෙන්නේ මොන වගේ ධර්මයක්ද මේක තුළ තියෙන්නේ කියලා ඒක ගවේෂණය කරන්න ගියා හොයන්න ගියා සිතට කම්පනයක් ඇති වුණා සිත දැන් දුක් විඳිනවා ඒක හොයන්න එපාය ඒක හොයලා දැනගන්න එපාය දැන් එයාට තේරුණා ආ මට දැන් දුකක් පවතිනවා ඇයි මගේ සිත කැළඹිලා පීඩණයටපත් වෙලා? ඒකට හේතුව අර කුරුල්ලාගෙන හොයන්න ගිය එක. එහෙනම් හොඳම වැඩේ කලින් වාගේ ශබ්ද වලට සමවදින්න නැතුව කුරුල්ලන්ට වුන්කම් දෙන්නේ නැතුව මට වුන්කම් දීගෙන කියම ප්‍රශ්න ඉවර. අන්න නිරෝධගාමිනී පටිපදාව. පසුව එයා නැවත භාවනාවේ ඉඳලා සංසිඳෙනවා. එනම් මේ ලෝකේ ඇයෙන සෑම શબ્දයක් තුලින්ම චතුරාර්ය ඇයෙනවා සෑම ක්‍රියාවක් තුළින්ම නැගිටින්න ඉතෙනකොට චතුරාර්ය ඉඳගන්න ඉතෙනකොට චතුරාර්ය හැමතැනම චතුරාර්ය. ඇයි අපි මේ ආර්ය සත්‍ය හතර ගැන කතා කරන්නේ මේ වේදනාව වේදනානුපස්සනාවට අනුව බලනකොට වේදනාව කියලා කියන්නේ දුක එන දුක්ඛ සත්‍ය තුල පවතිනා වූ චතුරාර්ය සැබෑ ස්වરૂපය චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කරපු සැබෑ ආකාරය අපි දැනගන්න ඕනේ. මේක දුක්ඛ විතරක් නෙමෙයි සැප තුලත් මේක තියෙනවා. ගොඩාක් සන්තෝෂයි. එහෙනම් සන්තෝෂයට හේතු හොයන්න අපට ස්වීප් එකක් වදනා, ලොතරැයියක් වදනා. ආ ඒක හේතුව. ඒක දැන් නිරෝධ කරන්න එපාය. කොහොමද නිරෝධ කරන්නේ? ඒක තුල තියෙන ආදීනව දකින්න. සල්ලි හම්බුනාම රාත්‍රියට කුඩා අල්ලන්න හිතෙනවා. රාත්‍රියට එළියට යනකොට මහුල් ගෙදර යනවා වාගේ ඇඳගෙන යන්න හිතෙනවා. පොඩි ගමනට වාහනයක් අරගෙන යන්න හිතෙනවා. මිනිසුන්ට කතා කරන ක්‍රමවේද වෙනස්ලා සල්ලි තියනවන්නේ අනවශ්‍ය විදිහට කතා කරනවා මිනිස්සු අමනාප වෙනවා. සල්ලි තියෙන නිසා මාන්නය ඇති වෙනවා උඩඟු ඇති වෙනවා සමාජයෙන් ඒ යාපත් ගුණධර්ම තියෙන කල්යාණ මිත්‍රයන්ගෙන් අයින් වෙනවා එදා යටහත්පාත් ගම් වුණා අද සල්ලි තින ඉඳ ඉතුවක්කාර වෙනවා. Tamanට ඉතන දේ Tamanට කරගන්න දක්ෂ වෙනවා. ඒ සල්ලි වලට කැමති තවත් පිරිසකුත් එකතු වෙනවා. ඒ කටි අසත්පුරුසයි. දැන් අසත්පුරුෂ ගුණධර්ම වැඩෙනවා. මේ ටික මනේ කරනකොට යා බලන බෑ මේ ලොතරැයේ සල්ලි අරන් බෑ. මේ ලොතරැය පූජා කරන්න ඕනේ කියලා කෑලි දෙක තුන తీරුවා විසිකලා. දැන් ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් මේ ලෝකයේ සන්තෝෂයක් ඇති වුණාම සන්තෝෂය සන්තෝෂය ඇතිවීමට හේතුව නිරෝධ කරන ක්‍රමය නිරෝධ වීම ඒක තුල චතුරාර්ය තිබුණා යම්කිසි කෙනෙක් කියනවා මං ගොඩාක් විවේකයෙන් ඉන්නවා විවේකයට චතුරාර්ය තිනා මොකද්ද මං ගොඩාක් විවේකයෙන් ඉන්නවා ඒකට හේතුව තමයි එයා වැඩ නවත්තලා වැඩ මොකවත් කරන්නේ නැහැ ඒ වැඩ කරන්නේ නැහැ කියන හේතුව තුලින් එයා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුරුදු කරලා එයා නිවිලා. එහෙනම් එතන චතුරාර්ය. එහෙනම් මේ ලෝකේ සෑම ස්ථානයක් තුලම ආයතන අයට ගෝචර වෙන සෑම සංඥාවක් තුලම වේදනාවක් තියෙන බව ඒ වේදනාවට ක්‍රමවේද හතරක් පවතින බව ඇයි මේ ලෝකේ සෑම දෙයක්ම සතරමා භූතයන්ගේ නිර්මාණය වෙච්ච නිසා මේ වේදනාව මට්ටම් අතරකින් පවතින බව මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා. එහෙනම් අපි හැමදාම මේ වේදනාව කියලා වේදනානුපස්සනාව කියලා බැලුවාට මේ සතර සටිපට්ඨානයට අනුව වේදනාව වේදනාවට අනුව බලන්න ගියාම තේරෙනවා මේ වේදනාව වේදනාවට අනුව බලනකොට මේකේ වේදනා හතරක් තියෙනවා එකක් තමයි භෞතික මට්ටමින් තියෙන ප්‍රශ්නය. දැන් කෙනෙක් අපට ඉරියරයි නම් ඉන්සානම් අපි ආව අයින් කරනවා. දැන් අයින් කළාම ප්‍රශ්නේ විසඳෙනවනේ. විසඳෙන්නේ නැහනේ. කොහොමද විසඳෙන්නේ? එයා කරපු දේවල් මතකේ තියෙනවා. එයා නිසා ඇතිවෙච්ච ගැටලු ප්‍රශ්න හැම එකක්ම මතකේ තියෙනවා. පුද්ගලයා අයින් වුණා වේදනාව පටවි මට්ටමින් අයින් වුණා. හැබැයි ආපෝ මට්ටමින් තියෙනවා. යමක් වෙනකොට බලන්න අසුවලා ඉන්න කාලේ කරපු දේනේ තාම මේ ගැටලුව තියෙන්නේ. එයා නිසා තමයි මේ ගැටලුව ඇති වුනේ. ඔක්කොම පටලලා තියලා ගියා. දැන් බලන්නකො අපි විසඳුම් හොයන්න එපායි. දැන් එයා තාම ඉන්නවා මෙතන. ඇයි එයාගේ ප්‍රශ්නේ අපි අල්ලාගෙන ඉන්න තාක්කල් ප්‍රශ්නය තුලින් එයා ජීවතුන් අතර ඉන්නවා මෙතන. එහෙනම් මේ වේදනාව වේදනානුපස්සනාවට අනුව බලන භාවනා යෝගියට තේරෙනවා පටවියෙන් වේදනාව අයින් කළාට ආපෝ වලින් වේදනාව පවතිනවා. එයාගේ ඒ සම්පූර්ණ යාගේ සිදුවෙච්ච ඔක්කොමට විසඳුම් දෙනවා. මොකද්ද කළේ? එයා මේක මේ විදිහට කළා. ආයි ආර විදිහටම කරන්න. එයා මේක දෙකට කැපුවා. හරි ඒකට තාම මුක්කුවක් තියලා මේක බඳින්න කියලා මේ විදිහට ඔක්කොම ටික විසඳලා විසඳලා බලෝ. හරි. දැන් එයා පිළිබඳව තියෙන ප්‍රශ්න ටික ඉවරයි. දැන් ආපෝ මට්ටමින් ඉවරයි. දැන් ප්‍රශ්න ඉවරද නෑනේ. කාලයකින් නැවත අපි කියලා මේ අපි ළඟ හිටියා එක්කෙනෙක් යා කෙරුවොත් කරන්නේ ඔක්කොම මේ වගේ වැඩනේ. ඒ නිසා අපිට ඇති වෙච්ච ප්‍රශ්න දැන් මේ ප්‍රශ්න ඒ ඔක්කොම විසඳුණා. විසඳුණාට කතා කරනවනේ. ඒ කියන වචනෙන් තාම එයා ජීවතුන් අතර ඉන්නවා. තාම එයා මෙතන වචනය කරන කොටගෙන පවතිනවා. අන්න වායෝ මට්ටමේ ප්‍රශ්න තාම තියෙනවා. මේක තේරුම් අරගෙන මේ වායෝ මට්ටමේ වේදනාව පින් නසලා දානවා. කතා කරන්නේ එයා ගැන කතා කිරීම එක තානම් කියලා විනයක් පනවනවා. දැන් ප්‍රශ්නේ විසඳුණා. නෑනේ ඒත් විසඳිලා නෑනේ. කතා නොකරුවාට ඉතින් හිතනවනේ ඒ කාලේ එක මට්ටක රටක මේ වගේ කෙනෙක් හිටියා. මෙයා නිසා අපට මේ මේ ප්‍රශ්න ඇති වුණා. එයා මේ මේ දේවල් කතා නොකර හිතනවා. දැන් තාම එයා ඉන්නවා මෙතන. එහෙනම් බලන්න මේ ලෝකයේ සෑම තැනම පවතින ධර්මය මේ ආකාර නම් මේ වේදනාව වේදනානුපස්සනාවට අනුව බලනකොට වේදනා මට්ටම් හතරක් තියෙනවා නම් දැන් නිරෝධ කරන්න ඕනේ මට්ටම් හතරෙන් අපි එකපාරටම මම වේදනාව වේදනානුපස්සනාවට බැලුවා ඒක අයින් කළා කිව්වට ඒ මරියන්නේ දැන් තමයි මේ තාපසතුමා මේ ආර්ය උත්තමයා කමඨානට අත තියන්නේ. එයාට තේරෙනවා දැන් මේ චතුරාර්ය මේක තේරුම් ගත්තා. සෑම තැන් තැනකම වතුර බොන්න ගියත් ඉඳ ගන්න ගියත් නැගිටින්න ගියත් කට ඇරියත් මම කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඇයි නිවන් මාර්ගයේ වඩන උත්මේ ආයතන අයෙන් මොන සංඥාව ඇති කරත් ඒ ඇති කරන්නේ චතුරාර්ය සත්‍ය සංඥාව. එහෙනම් මේක වටා ගත්තාම දැන් එයාට ඕනේ මේක වඩන්න. මේ වේදනාව වේදනානුපස්සනාවට අනුව වඩන්න ඇස් අරින්නේ තාම ඇස් දෙක පියාගෙන ඇතුලෙන් කල්පනා කරනකොට යට තියෙන කොන්ද ටිකක් දෙනවා. හරි. දැන් තමයි මට චතුරාර්ය පළවෙනි කම්පුනේ. මේ වේදනාව මම අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? දැන් එයා දන්නවා මේ වේදනාව වේදනාවට අනුව අයින් කරන්න ගියාම මේක අමතක කෙරුවොත් වේදනානුපස්සනාව නැති වෙනවා. මතක් කළොත් වැඩිපුර දිදෙනවා. දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. රිදෙන බව මෙනෙහි කරනකොට වැඩිපුර රිදෙනවා. ඇයි රිදෙන බව දැනගන්නවා කියන්නේ රිදෙනවා කියන එකනේ. එතකොට මේක අමතක කෙරුවොත් භාවනාව නවතිනවා. එතකොට මේක මට්ටම් අතරින්නේ තියෙන්නේ. පළවෙනි මට්ටම. එහෙනම් රිදෙන බව දැනගත්ත ගමන් එයා ආනවා කාටද රිදෙන්නේ? කයට රිදෙන්නේ. කොයි හරිද රිදෙන්නේ? කොන්දේ රිදෙන්නේ. හරි. කයට රිදෙන බව දැනගෙන කය කෙරෙහි 100න් ඉන්නවා. දැන් කය කෙරෙහි 100න් ඉන්නකොට කය වේදනාවට 100 තියන්න බෑනේ. මේ ලෝකයේ සිත අරමුණු දෙකක තියන්න බෑ එකකයි තියන්නේ. අපි විශේෂ භාවනාව ගොඩාක් දීර්ඝ කාලිනව සාකච්ඡා කළා. ඒ භාවනාව තුළින් අපි දැනගත්තා සිත එක අරමුණක තමයි හැම මොහොතෙම තියෙන්නේ. අරමුණු දෙකක ඉන්න බෑ. තේ බොන විදියට එක සිටිවිල්ලකුයි වෙලේ වෙලේ නියර බදින විදියට එක සිටිවිල්ලකුයි අරගෙන සිටිවිලි දෙකක ඉන්න පුළුවන්ද කියලා බැලුවාම එහෙම ඉන්න බෑ. එක්කෝ යා නියරේ ඉන්නවා, එහෙම නැත්නම් පොලේ ඉන්නවා, එහෙම නැත්නම් ගෙදර ඉන්නවා, එහෙම නැත්නම් එයා තේ බොනවා. මොනවාරි එක සිටිවිල්ලක විතරයි මේ සිතට එක මොහොතක ඉන්න පුළුවන්. ඒතු මේ අණුව භ්‍රමණය වෙනකොට පටන් ගත්ත තැන ඉඳලා කැරකිලා නැවත එතනට එනකොට ඒ එක වටේනේ එතකොට එක සිතිවිල්ලනේ තියන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම භ්‍රමණය වෙනවා නම් චෛතසිකය භ්‍රමණය වෙනවා නම් ඒ භ්‍රමණය වෙන සෑම වටයක් ගානෙම එයා තුල පවතින ඕනේ ඒ වටේ තරංගයේ මිසක් තවත් වටයක තරංගයක් තියෙන්න බෑ. එහෙනම් මගේ භාවනාව කැඩුනායි කියලා කියනකොටම දන්නවා මෙයා 100 වඩන්නේ නැහැ. මෙයා භාවනා කරන්නේ ඇයි භාග්‍යතුන් වහන්සේ මොනවද කියන්නේ සිත සිතට අනුව බලන්න ඒ කියන්නේ නවත්තන්න කියන එක නෙමෙයි කියන්නේ දුවන්න අරින්න දුවන දුවන තැන්වල එයත් එක්ක සමවදින්න එහෙනම් අපේ සිත පොළට ගියාම භාවනාව කැඩිලාද නැහැ පොළ කින එක අරමුණක ඉන්නවා. වෙලට ගියාම භාවනාව කැඩුනද නැහැ. වෙල කියන අරමුණේ සිට ඉන්නවා. එහෙනම් පෑම් පාස් වෙන්න ඕනේ බලන්න ඒ අරමුණේ සිටින්නවා එහෙනම් භාවනාව මේ ලෝකේ කවදාවත් කැඩෙන්නේ නැහැ සෑම තප්පරය ගානේ සිත ඒ ඒ අරමුණු වල එක අරමුණක පවතිනවා දැන් මේක දන්න භාවනා යෝගියා ගොඩාක් දක්ෂ ආර්ය ශ්‍රාවකෙයි. එයා මේ කයට මේ පටලිනේ රිදෙන්නේ කොන්ද තියන්නේ කයේ. මස්වල. එහෙනම් මේ පටවියට සිත තියලා පටවිය මෙනෙහි කරනවා. පටවිය මෙනෙහි කරනකොට දැන් පටවියේ තින ඒ වේදනාව මෙනෙහි වෙන්නේ හේතුව පටවිය කියන්නේ එකක් වේදනාව තියෙන බව දැනගන්නේ තව සිතක්. එන අර සිත නැතුව මේ සිතට සමවැදනාම වේදනාව අතුරුදාම් වෙනවා. දැන් පළවෙනි මට්ටම අයින් කළානේ දැන් කයේ වේදනාවක් නැහැ. එයාට කෙඩියව ඕන තරම් ඉන්න පුළුවන්. <coughs> ඒ තිබෙන වේදනානුකාරී මට්ටම අතුරුදාම් වුණා. නැවත එයා කල්පනා කරනවා ඇත්තටම වේදනාව නැති වුණාද නැහනේ. වේදනාව නිසා මම මේ මේකක් වඩනවා කියන ප්‍රශ්නේ තාම තියෙනවා. එයා මේ වේදනානුපස්සනාව වඩන්න ගිහිල්ලා රිදෙන බව දැනගෙන ඒකට උත්තරය පටවි මට්ටමින් දුන්නා. එහෙනම් ප්‍රශ්නය වේදනානුපස්සනාවෙන් තිබිච්ච ප්‍රශ්නය දැන් කායානුපස්සනාව කියන ප්‍රශ්නයට වෙනස් වුණා නිසා ප්‍රශ්නේ විසඳිලා නෑ ප්‍රශ්නේ තාම තියෙනවා සාපේක්ෂකයක් මේ දීලා තියෙන්නේ පළවෙනි සාපේක්ෂකය එහෙනම් මේ රිදෙන බව දැනගන්නකොට වේදනාව ඇති වෙන නිසා දැන් කය තියෙන බව දැනගත්තා එහෙනම් දැනගැනීම නවත්තලා නෑ අර ස්ථානේ මේ ස්ථානෙට ස්ථාන මාරුවක් වෙලා මේ කායානුපස්සනාව නැවත නැවත මේ පටවිය මැනේ කරනකොට මේ පටවිය මැනේ කරන්නේ අර ප්‍රශ්නෙට විසඳුම් ගන්න කියන මතකي අයින් කරනවා අන්න ඒ මතකي අයින් කරනකොට අර වේදනාවට තිබිච්ච හේතුව නිරෝධ වුණා අපි ඉස්සෙල්ලාම අටගත්ත ඵලයට හේතුව නිරෝධ කරන්න එපා අර හේතුව තමයි අර වේදනාව නිසා මේ භාවනාව කරනවා මෙතනට සමවැදුනායි කියන අදහස අයින් කරනවා ප්‍රශ්නේ ඉවරයි. දැන් මේ පටවි ධාතුව මෙනෙහි කරනවානේ මේ මෙනෙහි කරන ප්‍රශ්නේ ඉතුරු වෙලා තිනවා. ඒ මෙනෙහි කරන එක තිමීසරේ අයින් කරනවා. දැන් මොකද වෙලා තින්නේ? හේතුව දැනගත්තා ඉස්ලාම වේදනාව දැනගත්තා වේදනාවට හේතුව දැනගත්තා හේතුව නිරෝධ කරන කමඨාණක් වැඩුවා ඒ කමඨාන තුලින් නිරෝධන හේතුව අපි වේදනාවෙන් ගලවලා කයට සමවැදලා පටවියට සමවැදලා වේදනාව අයින් කළා ඉස්සෙල්ලාම වේදනාව ඉස්සෙල්ලා හේතුව යාගෙන වේදනාව අයින් කරලා කයට තියෙන උවමනාව මේ භාවනාවට තියෙන උවමනාව මේ භාවනාව කරන්න හේතුව ඒක අයින් කළා අයින් කළාම භාවනාව ඉවරයි කායන් පස්සනාව වඩනවද නැහැ ඇයි වේදනාන් පස්සනාව නැහනේ ඒ නිසා ඒකට උත්තරයක් වශයෙන් මේක කරන්න ඕනේ නැහනේ දැන් බලන්න එයා නිරෝධ වෙච්ච ඇටි එහෙනම් මේ වේදනානුපස්සනාව කියන තුල තින සමීකරණය ඒක තුල පවතිනා වූ අභිද අභිධර්මය මේ භාවනා යෝගියා ස්පර්ශ කළා එයාට තේරුම් ගියා මේ මෛත්‍රී භාවනාව කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් මේ ලෝකයේ තියෙන සෑම වේදනාවක්ම නිරෝධ කරන්න දක්ෂ භාවනාවක්. එහෙනම් අපේ ජීවිත කාලය තුළ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා අපි කියනකොට අපට පෑදිලිව වටා ගන්නට අවශ්‍ය කාරණාවක් තමයි මෛත්‍රිය කරන්නෙම අපි තුල වේදනාවක් පවතිනවා කියන එක. මොකද්ද පවතින වේදනාව? අසුවලා ගැන වේදනාවක් පේනවා. අසුවලා මට මේ මේ දේවල් කළා. මේ අසුවලා ගැන වේදනාවක් තියෙනවා. අසුවලා මට මේ මේ දේවල් උදව් කරලා තියෙනවා. මට අවංක කෙනෙක්. මට එයාගෙන් ගොඩාක් සේවා වෙලා තිනා දැන් බලන්න. ඊටවත් කය පිළිබඳවත් වේදනාවක් පවතිනවා. අමනාප අය පිළිබඳවත් වේදනාවක් පවතිනවා. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනාවට ඕමනා උනේ මේ වේදනාව නිරෝධ කරන්න කියන එක මේ භාවනා යෝගියාට පැහැදිලිව තේරුම් ගන්නවා. එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපි මෛත්‍රිය ඇයි වඩන්නේ? ඒ අයට මෛත්‍රිය වැඩිීමේ උවමනාව ඇයි ඇති වුනේ කියලා බලනකොට ඒගොල්ලෝ නිසා මට කර්මයක් තියෙනවා. මේ ලෝකෙට ආවනා ලෝකයක් එක කර්මයක් තියෙනවා. මේ මිනිස්සු කියන මේ සංගණනය තුළ අපි ඉපදුනා නම් සෑම සත්‍යයක් තුළම අපට ගනුදෙනුවක් තියෙනවා. ඒගොල්ලොත් මිනිස්සු මමත් මිනිස්සු සමාජයට මගේ විශාල ගනුදෙනුවක් තියෙනවා හේතුව ඒ සමාජයේ මැද්දේ මම සමාජිකයෙක්. එහෙනම් මේ විදියට තමන්ගේ ජීවිතයේ දෙන සෑම අංගයක්ම පරීක්ෂණ කරලා බලනකොට හැම තැනම මේ වේදනානුපස්සනාවෙන් නිර්මාණය වෙලා තියෙන බව මේ භාවනා යෝගියා අවබෝධ කරගන්නවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ වේදනානුපස්සනාව මේ මේ මෛත්‍රී භාවනාව තුළින් මේ හැම කාරණාවක්ම අනුගත වෙලා තියෙන ක්‍රමවේදය අපි දකින්න ඕනේ මේ ආනන්තරිය සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේවා කවදාවත් නැති වෙන්නේ මේ ලෝකයේ පවතින තාක්කල් පවතිනවා මේ වේදනාව කියන එක අපි මේ ලෝකයේ සෑම අවස්ථාවක් තුළම වේදනාවක් විඳිනවා. ඉට ගැනීම වේදනාවක් නෙමෙයිද? පැය දෙකක් තුනක් ඉටගෙන බලන්න කොච්චර වේදනාවක්ද කියලා. ඉඳ ගැනීම වේදනාවක් නෙමෙයිද? ඉඳගෙන බලන්න පැය දෙකක් තුනක් කොච්චර රිදෙනවද කියලා. නිදා ගැනීම වේදනාවක් නෙමෙයිද? දවස් තුනක් නිදාගෙන බලන්න කොච්චර තරහා යනවද මේ නිින්ද පිළිබඳව. එහෙනම් මේ ලෝකයේ කිසිම ඉරියව්වක පැයකට වඩා ඉන්න බෑ. හැම තැනම වේදනාවක් පවතිනවා. සෑම ඉරියව්වක් තුළම වේදනාව පවතිනවා. සෑම දෙයක් දකිනකොට මේක දැක්කයි කියලා මතක තියාගෙන ඉන්නක වේදනාවක් නෙමෙයිද? ඇයෙන දේවල් වේදනාවක් නෙමෙයිද? ඇයිච්ච දේවල් මතක තියාගෙන ඉන්නක වේදනාවක් නෙමෙයිද? ඒක සාකච්ඡා කරන එක වේදනාවක් නෙමෙයිද? එහෙනම් මේ ලෝකේ හැම තැනම හැම අංශුවක් ගානේ වේදනාව පවතිනවා වේදනාව අපිව රජ කරනවා අන්න මේ සත්‍ය අපි දකින්න ඕනේ අපේ ජීවිතයේ මේ සත්‍ය පරම සත්‍ය දැක්කේ නැත්නම් කවදාවත් අපට මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා මම මේ ගාකට වාඩි වෙලා ඇද්දක පියාගෙන විශාල ජයග්‍රහණයක් කළා. මම මේ සසරෙන් එතර වෙන්න අවශ්‍ය කටයුතු කළා කියලා එයා ගොඩාක් සන්තෝෂ වෙනවා හේතුව වේදනාව වේදනානවට අනුව බලන ඒ සත්‍ය එයා තේරුම් ගත්තා එනම් මේ ලෝකයේ සෑම තැනම වේදනාව සත්‍යයක් නම් නිර්වාණය සත්‍යයක් නම් මේ ලෝකයේ පවතින දුක සත්‍යයක් නම් එනම් මේ ලෝකයේ මේවට තමයි පරම සත්‍ය කියලා කියන්නේ එහෙනම් අපට මේ මෛත්‍රී භාවනාව තුළින් පරම සත්‍ය අවබෝධ කරගෙන අපි යම් කිසි කෙනෙක් දැක්කත් අපට වේදනාවක් ඇති වෙනවා. ඇයි මේ මිනිස්යාට දැන් මොනාර උත්තරයක් දෙන්න එපාය. මේ මිනිස්යානේ මොනාර වොමනාවකට ඒ වොමනාව එයාට අදලා දෙන්න එපාය, සකසන්න එපාය. එහෙනම් මේ ලෝකයේ සෑම අවස්ථාවක් තුළම අපි මේ ආයතන අය කරන කොටගෙන අපි වේදනාව විඳිනවා වේදනාව තුල ජීවත් වෙනවා වේදනාවම අපේ චරිතය බවට පත් වෙලා කියනක අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ මිදිරි පාන්දර අපට හම්බුණා විශේෂ කමඨාණන් ඒක තමයි මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන වේදනාව නිරෝධ කරන ක්‍රමවේදය වාඩි වෙලා ඉන්නකොට රිදෙනවා නම් රිදෙන බව දැනගත්තොත් රිදෙනවා රිදෙන බව දැනගන්න එපා. මේ රිදීම කියන මේ වේදනාව මට අතරකින් එනවා. එන ඉස්සෙල්ලාම පටවි මට්ටමින් මේ වේදනාව පවතින්නේ කොහොමද කියලා බලන්න. එන පටවි මට්ටමේ මේ වේදනාව මතකවල රැඳිලා තියෙන්නේ කොහොමද කියන එක බලන්න. ඒ රැඳිලා තියෙන එක නිරෝධ කරන අත්තරින වැඩපිළිවෙල පුරුදු කරන්න. පුරුදු කරලා ඉවර කරපු බව දැනගන්න අන්න බලන්න වේදනාව නිරෝධ වෙ නැටි. එහෙනම් සතර සතිපට්ඨාණයෙන් විතරයි නිවන් දකින්න පුළුවන් සතර සතිපට්ඨාණය විතරයි නිවනට එකම මාර්ගය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් මොනවද වඩලා දෙන්නේ සතර සතිපට්ඨාණය කායානුපස්සනාව වැඩුවා දැන් වේදනානුපස්සනාව වැඩුවා එහෙනම් මේ සතර සතිපට්ඨානයේ මෛත්‍රී භාවනාවේ අත්විවරම අපේ ජීවිතයේ අපට වැරදිච්ච අවස්ථා අපට පැටලිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේ වේදනා ඇති වෙන හැම අවස්ථාවක්ම අපි සතුටක් සුඛයක් කියලා අපි අල්ලාගත්තා මාන්නේ මමත්වෙන් උඩඟුවෙන් ආංකාරකමින් ඒවට ඉනිකම් කිව්වා දැන් අපට තේරෙනවා මේ ලෝකේ හැම එකක්ම දුකයි හැම එකක්ම අපට වේදනාවක් ඇති වෙනවා අම්මා තාත්තා මතක් කරනකොට වේදනාවක් දැනෙනවා හිතට හරියට වේදනයි ඇයි ඒ කට්ටිය මේම කළා මේම කළා අපේ ඥාතියෝ මිත්‍රයෝ මතක් කරනකොට අපට හරියට වේදනාවක් දැනෙනවා ඒ අය මේ මේ විදිහට අපට උදව් කළා දැන් ඒගොල්ලෝ අසරණයි ඒගොල්ලෝ පව් කියලා අපට එම හිතෙනවා ඒ කාලේ අපිට මේ මේ ඥාතියෝ හිටියා මේ මේ මිතුරෝ හිටියා අපරාධේ කට්ටිය කවුරුත්ම නැහැ අන්න වේදනාව දැනෙනවා එහෙනම් මේ සිත අතීතයේ පැවතුණු වේදනාව අට ගන්නවා අනාගතයේ පැවතුණු වේදනාව අට ගන්නවා ඒ අතීතයයි අනාගතයයි නැතුව වර්තමානයේ පීචලා මොහොත තුල හිටියාම වේදනාවෙන් නිදහස් වෙනවා එහෙනම් අපි ඇයි අතීතේ මතක් කරන්නේ දැන් බලන්න යම් කිසි කෙනෙක් ඇවිල්ලා අපට කියන අනේ මට ඉන්න බෑ හරි දුකයි මට දැනෙන වේදනාවට මට මැරෙන්න හිතෙනවා මේ පපුවට වාව ගන්න බෑ මේ වේදනාව කියලා කියනකොට අපි ආනවලින් ප්‍රශ්නේ මොකද්ද මගේ දරුවෙක් නැති වුණා දැන් මේක වර්තමාන ප්‍රශ්නයක්ද නෑනේ මේක අතීතේ ප්‍රශ්න නැති වෙලා ඉවරනේ දැන් පැය ගන්න ගින්නේ දැන් අතීතයේ තියෙන ප්‍රශ්නය මෙයා වර්තමාන ප්‍රශ්නයක් බවට මේ නඩත්තු කරන එක නේද යාට තියෙන ප්‍රශ්නය. අන්න බලන්න දුකට හේතුව හොයන්නේ නැති. මේ වේදනාව වේදනාවට අනුව බල නැති. එයාට කියලා දෙනවා මේ ලෝකයේ හැම දෙනාම මැරෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයට මිනිස්සු කෑගාලා අඬන්නේ නැත්තේ වෙසක් පොය දවසේ? හේතුව ඒක සිද්ධ වෙලා අවුරුදු 2600ක්. අද සිද්ධ වුණා නම් කිසිම කෙනෙක් වෙසක් කූඩු හදන්නේ නැහැ. තොරන් හදන්නේ නැහැ. සන්තෝෂයෙන් සින්දු දාලා නටන්න හේතුව මල ගෙදරක සන්තෝෂ වෙලා නටන්නේ ත්‍රිසම් ගුණාංගවල ඉන්න මිනිස්සු. එහෙනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයට කිසිම කෙනෙකුට සන්තෝෂ වෙන්න බෑ. හැබැයි සන්තෝෂ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ සිදුවීම සිදු වෙලා අවුරුදු 2600ක්. ඒක දැන් ප්‍රශ්නයක් නෙමෙයි. එන අතීතයේ ප්‍රශ්නයක් නෙමෙයි කියන මානසිකත්වය අදාගන්න බැරි නිසා ප්‍රශ්නේ වර්තමානයේ පවතිනවා මිස වර්තමානයේ ඒම ප්‍රශ්නයක් නැහැ. මමත් මැරෙයි කියලා බය වෙලා දුක් වෙලා කලබල වෙලා බේත්තේ බීලා පරිස්සම් වෙනවා අවශ්‍යයෙන් පරිස්සම් අවුවෙන් පරිස්සම් පින්නෙන් පරිස්සම් ආහාර වලින් පරිස්සම් මිනිසු ලෙඩක් රෝගයක් තිබුණාම මේ පැත්තට යන්නේ නැහැ විස බීජ ඇති වෙයි විස බීජ තියෙනවා මල ගෙදරකට යන්නේ නැහැ විස බීජ ආස්වාස ප්‍රාස්වාස වෙයි පරිස්සම් ඒ කියන්නේ අනාගතයේ ප්‍රශ්න වර්තමාන කරගෙන අනාගතේ මේම මේම වෙයි කියලා කලබල වෙලා ඒ එන්න කලින් වර්තමානයේ ඒකට දුක් විඳිනවා. මේක තමයි මේ ලෝකයේ තියෙන වේදනානුපස්සනාවේ තියෙන යථාර්ථය. වේදනාව නිකන් ඇති වෙලා නැහැ. වේදනාවට අපි දුරකට නැමතුමක් දීලා ගෙන්නගෙන. එහෙම නැත්නම් ටෙලිග්‍රෑම් එකක් ගාලා වේදනාව අදිසියෙන් අපි අරගෙන අවිලා එහෙනම් මේ ලෝකේ වේදනාව ඇති වෙච්ච සෑම අවස්ථාවක තුලම කල්පනා කරන වේදනාව දැනෙනකොටම අපිට තේරෙනවා අසුවලා මේම කිව්වා ආවල් කාලේ මට මේම කළා ඒ මතකයේ තමයි වේදනාව අතීත වේදනාවක් ඒ කාලේ මේම එකක් මට සිදු වුණා අන්න අතීත වේදනාවක් අනාගතේ මේ විදිහට වෙයිද දන්නේ අන්න අනාගත වේදනාවක් තව අවුරුද්දක් දෙකක් යනකොට මේවා වෙනස් වෙලා අර විදිහට වුණොත් සමහර විට අන්න අනාගත වේදනාව. එහෙනම් වර්තමානයේ වේදනාව නැහැ. මජ්ක්‍ධිමා පටිපදාවේ වේදනාව නැහැ. මෝත තුල 100න් ඉන්නවා නම් වේදනාව නැහැ. වේදනාව පවතින්නේ අන්ත දෙකක. අතීතය අනාගතය කියන අන්ත දෙක පවතිනවා අපිට මේ අන්තවල තියෙන වේදනාව මැදට අරගෙන මැද තියෙන නිදහස අපි නැති කරගෙන එහෙනම් අද ඉඳලා මේක කමඨාණක් වඩනු වේදනාව වේදනාවට අනුව බලලා කායික වේදනාව මට්ටම් අතරකින් නිරෝධ කරන මේ කමඨාන නිතර නිතර වඩමු පුරුදු කරමු ඒ විතරක් නෙමෙයි මානසික ලෝකයට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් ඒක බලන්න අනිවාර්යයෙන්ම ඒක අනාගතේ නැත්තම් අතීත ප්‍රශ්නයක් ඒ අතීත ප්‍රශ්නේ අතීතයට යවන්න අනාගතයේ ප්‍රශ්නේ ඒක මූණ දෙනකොට බලා ගන්න පුළුවන්. ඒක තාම ඇවිල්ලා නැහැ කියලා ඒ ප්‍රශ්නේ එනකන් ඒකට ප්‍රශ්නෙට ප්‍රශ්නේ බාර දෙන්න. එත උදේට බඩගිනි ඇදෙයිද දන්නේ එත උදේට දානෙගෙනේ දන්නේ ඒක එත උදේ ප්‍රශ්නයක්. දැන් එත උදේ ප්‍රශ්නෙට දානෙ දැන් දුන්නට දැන් ගන්න බෑනේ. එත උදේ වෙනකන් තියාගන්න බෑනේ. එහෙනම් එත උදේ වෙනකන් ඉවසලා ඉමෝ. එත උදේ වෙනකන් ඉඳලා ඒ ප්‍රශ්නේ අපි ළඟට එනකන් ඉමෝ. එහෙනම් මේ වේදනානුපස්සනාවට තියෙන තවත් කමඨාණක් තමයි ඒ ඒ ප්‍රශ්න ඒ ඒ ප්‍රශ්න වලට බාර දීලා අපි නිදාසේ ඉන්න එක ප්‍රශ්නය අපේ ළඟට එනකන් ඒ ප්‍රශ්නෙට උත්තර සපයන්නේ ප්‍රශ්නය අපේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ ස්වභාවය අරියට දැකලා සුදුසු උත්තරය දෙනකන් උත්තරයක් හොයන්නෙත් නෑ කල්පනා කරන්නෙත් නෑ අනාගතය ගැන ඉතලා නිකන් කලබල වෙලා දුක් විඳින්නේ නෑ මානසික රෝගියෙක් වෙන්නේ එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපගේ කය මේ නිරෝගී කරලා සිත නිරෝගී කරලා වේදනාව නිරෝධ කරලා අපිව සම්පූර්ණ සුවසේ වාසය කරන තාපසෙක් බවට පත් කළා. එහෙනම් සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන ධර්මතාවය අපගේ ජීවිතයට උත්තරීතර ධර්මතාවයක් බවට පත් වුණා. අපේ සංසාර ගමන නිමා කරවන, ඈතර කරන කමඨාණක් බවට පත් වුණා. මේක අති උතුම් අතිශේෂ්ඨ භාවනාවක් බවට පත් වුණා. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි මේ වේදනානුපස්සනාව වඩමු. සතර සටිපට්ඨානයේ සරණ යමු. එහෙනම් අපි සෑම තප්පරයක් තුළම මේ වේදනාවන් පිළිබඳව හොඳ අවබෝධයෙන් ඇතුව අතීත වේදනාවක්ද අනාගත වේදනාවක්ද මං කැළඹෙන්නේ අතීත ප්‍රශ්නයකට අනාගත ප්‍රශ්නයකටද කියලා තේරුම් ගත්තාම ඒක එක්කෝ අන්ත දෙකෙන් එකක් දැන් තියෙන ප්‍රශ්නේ මොනවද දැන් තියෙන එක තමයි එදා එම කිව්වේ නෑ නෑ දැන් තියෙන ප්‍රශ්නේ දැන් මොකවත් කිව්වේ නෑ එහෙනම් ඉතින් අනිත් අයගේ ප්‍රශ්න වැඩක් නෑ අතීතයේ ප්‍රශ්න වැඩක් නෑ බැරි වෙලාවත් අනාගතේ මෙහෙම කිව්වොත් ඒක අනාගතේ ප්‍රශ්නයක්. ඒක දැන් කිව්වද නෑනේ. දැන් කිව්වේ නැත්නම් දැන් ඉන්න. අනාගතේ කිව්වොත් එදාට ඒකට අදාළ සුදුසු විසඳුමක් අපි ගමු. ප්‍රශ්නයක් නෑ. එදාට අපි සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න මානසිකත්වය හදමු. හැබැයි එදාට හදන මානසිකත්වය හද හැදුවාම ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ එනකම් මේක නඩත්තු කරන්න එපා මේ මානසිකත්වය මේ උත්තරේ මතක තියාගෙන ඉන්නපාය පච්ච කොටාගෙන සිටේ. මේක තමයි මේ වේදනාවල් වලට මුල. මිනිස්සු ඇයි මේ ලෝකේ වේදනාව විඳින්නේ? ඇයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කරන්න අවශ්‍යතාවයකට මුහුණ දුන්නේ? තථාගතයන් වහන්සේ මේ සතර සටිපට්ඨානෙ දේශනා කරන්නේ මේ මනුලෝකයේ තියෙන ප්‍රශ්න දිහා බැලුවාම මේ ප්‍රශ්නවල නිර්මාණය දිහා බැලුවාම මේ ප්‍රශ්නවලට මිනිස්සු මුහුණ දෙන ක්‍රමවේදය දිහා බැලුවාම තථාගතයන් වහන්සේ තීරණය කළා මේ ලෝකයේ මේ ඇතිවෙන වේදනාවට මම ධර්මයක් දේශනා කරන්න ඕනේ අන්න භාග්‍යතුන් වහන්සේ වේදනානුපස්සනාව දේශනා කළා එනම් මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කරමු වේදනානුපස්සනාව නිරෝධ කරමු වේදනානුපස්සනාව කරනකොටගෙන අපි නිවීමටපත් වෙමු එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මාර්ගඵල හතරක් දේශනා කරනසේක පළවෙනි එක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ සෝවාන් වෙනවා එයා මේ ලෝකේ කායික මට්ටමින් ආනන්තරිය මොකවත් කරගන්නේ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ එහෙනම් කායානුපස්සනාව කරගෙන කරනකොටගෙන එයා සෝවාන් වෙනවා මේනම් මෛත්‍රී භාවනාව තුළින් දැන් අපි සාකච්ඡා කළපු මේ වේදනානුපස්සනාව කරනකොටගෙන එයා සකු르දාගාමි වෙනවා. නැවත එයා ධම්මානුපස්සනාව වඩනකොට අනාගාමි වෙනවා. අනාගාමි උත්තමයා තමයි මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් තුළ අභිරහස ප්‍රඥාවෙන් දකින්නේ. එයා විදර්ශනා වඩනවා. එහෙනම් බලන්න වේදනානුපස්සනාව තුළින් අනාගාමි ඵලය දේශනා කළා. සිත පිළිබඳව සීයෙන් තියෙනකොට කර්ම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයිපදෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ රහත් ඵලය. සතර සතිපට්ඨානේ ඒකායන මග්ගෝ කියන්නේ මේ මාර්ගඵල අතරටපත් වෙන මිනිසයා අනිවාර්යයෙන්ම අරියත් බෝධියෙන් සමවදිනවා. ආර්ය જાතිය ඉපදෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රමණෙක් වෙනවා. එයා ඒකාන්ත වශයෙන්ම දුකෙන් නිතර වෙනවා. එහෙනම් දුකෙන් එතර වෙන මේ සතර සතර සටිපට්ඨානයේ දෙවනි කොටස තමයි අද අපි සාකච්ඡා කළේ සකු르දාගාමි වෙන වේදනානුපස්සනාව. එහෙනම් මේ වේදනානුපස්සනාව නැවත නැවත සීකරමු, නැවත නැවත වඩමු. එහෙනම් මේ ලබාපු මිනිසත් භවය තුල සකු르දාගාමි වෙන්න අපට අද පාන්දරින්ම කමඨාන ලැබුණා. ඒක වඩන උපදේශ ටික ලැබුණා. ඒක තුල පවතිනා ගොඩාක් අභිරාශ පිළිබඳව නිර්වචනයකුත් අපට ලැබුණා. එනම් මේ අවවාද අනුශාසනාව මේ ධර්ම කාරණාව ඒකාන්ත වශයෙන් අපේ සිත්වල නිදන්ගත වෙලා නිතර නිතර සී වෙලා මේක වඩන්න අවශ්‍ය කැමැත්ත ඇති වෙලා මේක වඩලා ඒකාන්ත වශයෙන්ම ආර්ය જાතියේ සකු르දාගාමි ඵලයේ ඉපදෙන්නට ඒ සකු르දාගාමි ඵලයේ කරනකොටගෙන ඒ අනික් ඵල දෙකත් මේක තුලින්ම වඩලා සසරෙන් එතර වෙන්න ලබාපු මිනිසත් භවයේ පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු මේ කමඨාණෙන් මේ ධර්ම දේශනාවෙන් භාවනාවෙන් අප සියලු දෙනාටම ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න